දැන් සියලු දෙනා මේවට වැඩි වෙලාව යන්නේ නැහැ. ඊටාම සුළු වේලාවකින් මහත්ඵල මහානිසංස ලබා ගන්න පුළුවන් දේවල් තමයි මම කියන්නේ. සියලුම දෙනා දැන් බුද්ධානුස්සති භාවනාව කරන්න ඕනේ. බුද්ධානුස්සති භාවනාව කියන්නේ කොහොමද දන්නවද? නව අරහාදී බුදුගුණය මෙනෙහි කරන්නේ. ඒ නව අරහාදී බුදුගුණ මෙනෙහි කරන්නේ මෙහෙමයි. මං කටින් කියන්නම් පොඩ්ඩක් අහගෙන ඉන්න. ඔය කට්ටිය ඊට පස්සේ කටින් කියන්නේ නැතුව හිතින් කියන්න ඕනේ. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචාරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ දැන් වෙනසක් පේනව නේද? අර භගවා කිව්වනේ තියන්න කියන්න එපා. භගවා කිව්වයන් පස්සේ තී කිව්වොත් ඒක ඉවරයි එතනින්. ඒක ෆුල් ස්ටොප් එකක් වෙනවා. එතනින් ෆුල් ස්ටොප් කියන්නේ නැතුව භගවා කියනකොටම ආයි අරහං කියලා පටන් ගන්නවා. අන්න එතකොට මේක දිගටම ඇතිගෙන යනවා. බුද්ධානුස්සති භාවනාව කියන්නේ ඒකයි. බුදුගුණ මෙනෙහි කිරීම. මහා පුදුම දේවල් කරන්න පුළුවන් ඕකේ. තේරුණේ අරහං කියලා පටන් ගන්න. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ පැහැදිලි නේද? ඔන්න ඕකයි. මම ඉස්සෙල්ලා හිතක් කිව්වා. ඔය සබ්බපාපස්සකරණම් කියන ගාථාවෙනුත් 108ක් ගුරුකම් කරන්න පුළුවන්. හොඳ වැඩ. ඒකත් කියන්න කොහොමද දන්නවද? ඒකත් අහගන්නකො. සම්පපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං හේතං බුද්ධාන සාරණං සම්පපාපස්ස අකර කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං සබ්බපාපස්ස අකරණං අන්න එක නවත්තන්න ඕනේ. ඒතකොට මේක ජීවම් වෙනවා මේ ධාතාව. දිගටම ජීවම් වේගෙන ජීවම් වේගෙන පන පන පවාගෙන පන ගහගෙන යනවා. නැවැත්තුවත් කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං කියලා නවත්තලා ආය සබ්බපාපස්ස කිව්වොත් ඒක කැඩි කැඩි යන්නේ. කලාගෙන යන්නේ නැහැ. මේ මේ තේරුම මේක. ඒවත් ඔයගොල්ලෝ දන්නේ නැහැ, අහලත් නැහැ. මේ ඔන්න ඕකයි ක්‍රමය. 108ක් ඕන්නම් ඔය සබ්බපස්සරණම් කියන ගාතාව කිව්වත් කමන්නේ මෙනෙහි කරත් කමන්නේ. ඕනෙම හොඳ වැඩක් කරන්න හරියනවා. ඒකේ බුදුගුණ මෙනෙහි කිරීමත් ඒවායි තමයි. භගවා අරහං සම්මා සම්බුද්ධෝ ඉඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවාරහං සම්මා සම්බුද්ධ භගවා කිව්වේ අපි අරහන් කියන්න ඕනේ. මුලිනුත් භගවා කියලා පටන් ගන්න ගමන්නේ. භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා අරහං සම්මා සම්බුද්ධ. පැහැදිලි නේද? හරි. දැන් කටින් කියන වැඩක් නැහැ. කටින් ප්‍රකාශ කිරීමෙන් මේක ආධ්‍යාත්මයට කිලාවා ඉන්නේ නැහැ. ඒක ප්‍රකාශ වෙලා ගියා. ඉවරයි. කටින් කියන්න එපා. දැන් අපි සියලු දෙනාම මේක මෙනෙහි කරන්න ඕනේ. අපි විනාඩි 5ක් ඒ වෙනුවෙන් යොදමු ඈ. විනාඩි 5ක්. අමාර විදිහට අර භගවා කියන එකෙන් පටන් ගත්තක් කමන්නේ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා අරහං සම්බුද්ධෝ හරි හරි නේද ක්‍රමේ එහෙනම් අපි බුද්ධානුස්සති භාවනා කරමු කරලා හොඳ වැඩක් කරමු අද හිතක තියාගෙන මගේ ස්වභාවය හිතක තියාගත්තම මම පේනවනේ හිතක තියාගත්තාම මාව බලන්න පුළුවන්ද පුළුවන් නේද දැන් හිතක තියාගෙන ඔයගොල්ලෝ මට ආශිර්වාද කරන්න ඕනේ මේ අනන්ත බුදු ගුණයන්ගේ බලයෙන් අපිට කමටහන් දෙන ගුරු ස්වාමීන් වහන්සේ සුවපත් වේවා නිරුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා තුන් පාරක් මට ආශිර්වාද කරන්න. මම මේ ආශිර්වාදය වැඳගෙන ලබා ගන්නවා. හොඳයි. දෙක පියාගන්න. කේක් පෙටිබනවට වඩා හොඳ සනීතියක් දැනෙනවා. තේනවා තේරුණේ? මෙයා මං උගන්වන්නේ මට ඇත්ත වශයෙන්ම මට මේ භාවනා පන්තියට එන්න පුළුවන් වේද කියලා මට හැකියාවක් තිබුණා. පන්තිය නවත්තන තරමට මම අසනීපත්වයකටපත් වුණා. දැන් සමීපයි. මට ඉතින් නොයෙකුත් රෝගාබාධ තියෙනවා. ඉතින් මට තියෙන රෝගාබාධ වෛද්‍යවරු දැක්කයන් පස්සේ පුදුම වෙනවා. ඔබ වහන්සේ කෙලින් ඉන්න කොහමද කියලා. මං කියනවා ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ මට පුළුවන් කෙනෙක් ඉන්න කියලා. මට විශාල අසනීපයක් තියෙනවා මේ කොන්දේ අමාරුවක්. වෛද්‍යවරු දැක්කම මේගොල්ලෝ පුදුම වෙනවා අභාසය මේ කෙලින් ඉන්නේ කොහොමද කියලා. ඉඳගෙන හිටගෙන ඉන්නේ කොහොමද කියලා. ඒක දියන්නේ මට 50000කට වැඩි පිරිසකින් මේ ලංකාවෙන් ආශිර්වාද දෙනවා. ඒ සත්‍යයෙන් තමයි මම අද මේ වැඩේ කරන්නේ. තේරුණේ? ඉතින් ඔයගොල්ලන්ගෙනුත් ආශිර්වාදේ මම බලාපොරොත්තු වෙනවා. ඒක බේත් පිටිමනවට වඩා හරිම සාර්ථකයි. ඊළඟට ඔයගොල්ලන්ටත් පුළුවන් දැන් මේකත් දේවල් කරන්න. හිතන්නකෝ ගෙදෙක් ඉන්නවා කියලා ඉස්පිරිතාලේ බුද්ධානුස්සති භාවනාව කරන්න. විනාඩි 5ක් කළත් ඇති ඈ. බුද්ධානුස්සති භාවනාව කරලා ලෙඩා බලන්න යනවනේ කට්ටිය. බුදු ගුණ මෙනෙහි කරගෙන දිගටම හොස්පිටල් එකට යන්න. ඉතින් කෙනෙක් අමතක වුණා කමන්නේ දිගටම මෙනෙහි කරගෙන යන්න. මොකවත් නැහැ යනකොට ගේට්ටු ඇරේ. ওই මුරකාරයින් තින්න බෑ එතන. ගේට්ටු ඇරෙනවා. ගිහිල්ලා ලිදා ළඟට ගියහම ලිදා ළඟට ගිහිල්ලා බුදු ගුණ මෙනෙහි කරන්න. බුදු ගුණ මෙනෙහි කරලා මේ අනන්ත බුදු ගුණ බලයෙන් මගේ අම්මා හරි තාත්තා හරි ඒ නම සිහි කරගෙන සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා දැඩි අධිෂ්ඨානයකින් ආශිර්වාද කරන්න. බේත් වලින් සුව කරන්න බැරි ලෙඩු නැගිටවල තියෙනවා. මම නෙමෙයි මගේ ගෝලියෝ. මං එදා ඔක් කියලා දුන්න කෙනෙකුට ඒගොල්ලන්ගේ අම්මා අම්මර ඩෙන්ගෝන හැදිලා බේත් අහන්නේ නැතුව ගිහිල්ලා පැත්තකට දානවා. සීලයින් මුකම ගලවලා පැත්තකට දානවා. දොස්තර මහතුරු කිව්වලු හිතාරි අනිද්දාරි මල කඳ අරන් යන්න පුළුවන්. මේ සත්‍ය සිද්ධියක්. බර්ණස් නුවර නෙමෙයි මේ ලංකාවේ. සත්‍ය සිද්ධියක් මම මේ කියන්නේ. ඊට පස්සේ මම මේ කිව්ව විදිහට ඒගොල්ලෝ ගිහිල්ලා දවස් දෙකක් කර මැරෙන්න දවස් දෙක නෑ තියෙන්නේ. මේ විදිහට ආශිර්වාද කළා. තුන්වෙනි දවසේ යනකොට මේ ලෙඩා ඇඳට අරගෙන සීලයෙන් දීලා කිව්වලු දැන් ලෙඩාට තනියපයි කියලා. තව දවස් දෙකකින් ඇවිදලා ටික කපන් යන්නේ කියලා. ඒගොල්ල පුදුම වෙනවා. ආමුදුරනේ ඔබ වහන්සේට කොහෙන්ද මේවා එන්නේ කියලා. පුදුමේ ලයක් නෑ. ඒක ඇත්ත. තේරුණා නේද? විශේෂයෙන්ම අසනීප වලට මේක බලපානවා. ඔයගොල්ලන්ගේ කවුරු හරි අසනීපකාරයෙක් ඉන්නවනම් මෙන්න ක්‍රමය. බුදුගුණ මෙනෙහි කරද්ද මෙනෙහි කරලා ඉවර වෙලා එළිදා ළඟ ඉඳගෙන මෙනෙහි කරනවට වඩා හොඳ මේ මේ බුද්ධානුස්සති භාවනාවේ බලයෙන් අනන්ත බුදුගුණයන්ගේ බලයෙන් ඒ තමන්ගේ අම්මා හරි තාත්තා හරි නම සිහි කරගෙන සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා ආශිර්වාද කරා මේවා හුඟ දෙනෙක් දන්නෙත් නැහැ. දැනගත්තත් කියන්නෙත් නැහැ. සල්ලි යන්නේ නැති හන්ද ගණන් ගන්නෙත් නැහැ. ආන් ඒක සල්ලි යනවා කිව්වොත් ගණන් ගන්නවා. හත පහක්වත් පීඩම් කරන්නේ නැතුව කරන්න පුළුවන් හාස්කම්. ඔය සම්බපපස්සා කරනම් කියන ගාථාවත් ඒ වගේ. ඕනම ඉසරදේ තියෙන පුද්ගලයෙකුට මේ ගාථාව මෙනෙහි කරලා පොඩ්ඩක් ඔළුවට පිමින්න බලන්න. ඔළුවට පිමින්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉස්සල්ලා මේ නාහෙට මේ මේ නරලට බෙමින්නේ ඒ වෙලාවෙ ඉඳන් මේ ලෙඩාගේ ඔළුව මෙහෙම නැමෙනවා. ඊළඟට ඉස මුදුනට බෙමින්න ඕනේ. හොඳ කරන්න බැරි ඉසේ යදී හොඳ කරන්න පුළුවන්. ඒ වගේ ගාතාව සම්මංගල පීව විදිහට කරන්නත් ඕනේ. ඉතින් කරලා බලන්න ඕනේ. ඉතින් මේවා බුදුදහමේ තියෙන මෙලොවම අපිට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් මහා හාස්කම් මේවා. මේවා කියලා දෙන්න කෙනෙකුත් නැහැ, කරන කෙනෙකුත් නැහැ. මෛත්‍රී භාවනාවත් ඒවයි තමයි. මේ මේකත් මෛත්‍රී භාවනාවම තමයි ඉතින්. බුද්ධානුස්සතිය වඩලා ඊට පස්සේ මෛත්‍රී කරනවා. තේරුණේ? ඉතින් හැමදාම අපි හොම කරමු. ඒතර මම හොඳට තව පණ ගහලා ඈ මගේ ගෝලයේ මොකද කියන උපවහන්සේ කිව්වත් නොකිව්වත් අපි පාන්දර හතරට අවදි වෙලා භාවනා කරන්න ඉස්සර උපවහන්සේට ආශිර්වාද කරතොයි භාවනා කරන්නේ. ඒ සත්‍ය තමයි මේ තියෙන්නේ. නැත්නම් මට මේ නැගිටලා ඉන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. මගේ මේ තියෙන කොන්දේ අමාරුවට නැගිටින්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් දොස්තරලා කියනවා වහන්සේ වැඩි කල් ඉන්නවා මෙන්න පැරඩයිස් වෙනවා. මල මූත්‍ර පිට වෙන්න පටන් ගන්නේ නොදැනුවත්වම කියලා උඟ දෙනෙක් කියලා තියෙනවා. මං කිව්වා නෑ එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න විදිහක් නැහැ කියලා. ඉතින් ඒක මට විතරක් නෙමෙයි ඕගොල්ලන්ගේ අසනීපසින්ද ලෙන්නුන්ටත් ඒ හොඟා බලපෑ. තේරුණේ? ආයේ එහෙම තිබිච්චායකෝ. දැන් මේගොල්ලන්ට උඩ බැලුවා සතුට වෙන්න පුළුවන් බිම් බැලුවා සතුට වෙන්න පුළුවන්. උඩ බලන්න. බිම් බලන්න. සතුට එන්නේ මං අර මේ සීවිදි මේ පටලි ගහන්න ඕනේ කියලා මං දා කිව්වනේ ඒකට ඒගොල්ල ආධාර කළා සයින් වලට ආධාර කළා උඩ බැලුවා උඩ බැලුවා සන්තෝෂයි බිම බැලුවා සන්තෝෂයි පින කියන්නේ ආන්නේවා තමයි ඒවා තමයි පින් කියලා කියන්නේ ඔයගොල්ලන්ගෙන් ලැබෙන හැම මුදලක්ම මේ ස්ථානයේ දියුණුව සඳහා තමයි යොමු කරන්නේ ඒවා දිහා බලාගෙන සතුට වෙන එකයි දෙන්නේ. මම හිතන්නේ ලංකාවේ කොහෙවත් නැහැ මෙච්චර විශාල ධර්මශාලාවක්. මාත් මේ පන්සලට ගිහින් තියෙනවා හැමතැනම වර්ගාඩි 15000ක් මේ ශාලාව විශාල කරනවා. සාමාන්‍ය ජනයාට බිම වාඩි වෙලා ඉන්න පුළුවන් 3000කට වැඩි පිරිසකට ඉන්න පුළුවන් මේ ශාලාවේ. කියන්නේ ඔය ඉතින් ඉඩ තියාගන්නේ වාඩි වෙලා ඉන්නේ පරතරේ තියෙනවනේ අතර නේද? මේ මෙතනක් තියෙනවා පොඩි 1000ක් විතරයි. 1000කට ආසන්නව. හරියට පුටු තිබ්බොත් එහෙම 5000 4000ක් නම් ඉන්න පුළුවන්. කොහෙවත් ධර්මශාලාවක් නැහැ මෙච්චර විශාල එකක්. ඉතින් ඒවත් මට සතුටුයි ඊට වඩා ඕගොල්ලන්ට වඩා හොඳයි. දැන් එහෙමනම් අපි ඉදිරියට යමු. ඔය ඔය බුද්ධානුස්සති භාවනාව කියන්නේ ඔන්න ඕකයි. ඉස්සර අපේ උපාසකම්මලා නවගුණ වෙලක් අතේ තියාගෙන පන්සල් ගියේ. අද පන්සල් වෙන කට්ටියගේ නවගුණ වෙන අතේ මේ කරේ දාගෙන අපේ අම්මලා හැම ගියේ කරේ දාගෙන. අද කී දෙනෙක් අතේ නවගුණ වෙලා තියෙනවද? ඔය පන්සල් යන කට්ටිය අර බලන්න කී දෙනෙක් අතේ තියෙනවද කියලා. ගොන්නේ නවගුණ වෙලා කරේ දාගත්තාම පුදුම ලස්සනක් තියෙනවා. නවගුණ වැඩ කියන්නේ හේතුව මොකද ඔගේ? නවාරහාදී බුදුගුණ. බුදුගුණ සිහි කරන වල වල කියන්නේ ඔක මොනවද ඇට ටිකක් තියෙන්නේ. මොනවද මන් දන්නේ ඇට වර්ගයක් තියෙන්නේ. ඕක ඉතින් අම්මා මොකද කරන්නේ? ඉතිවිසෝ පාඨයේ සම්පූර්ණයෙන් කියලා ඉවරලා තමයි 60ක් මෙහාට දාන්නේ. 108ක් මෙනෙහි කරපුවාම පුතු අම්මේ මොන බලයක්ද නේද? ඉතින් මේක අද වුණා මේ නැති වෙනා ගින් තියෙන්නේ. ඉතින් සමහරව මට කියනවා බුද්ධානුස්සති භාවනාවට පහර ගන්නවා කියලා. බුද්ධානුස්සති භාවනාව අර්ථවත් කළේ මම. තේරුණා නේද? බුද්ධානුස්සති භාවනාවේ පණ පිහිටෙවි මන් තමයි. මම කියන්නේ බුද්ධානුස්සති භාවනාව කරලා ප්‍රඥාව වඩා ගන්න බෑ කියන එක. ඈ කොච්චර අරහං අරහං අරහං අරහං කිව්වත් ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ප්‍රඥාව වැඩෙන්න බුදු ගුණ භාවනාව කියලා එකක් තියෙනවා. බුදුගුණ භාවනාව එකයි බුද්ධානුස්සති භාවනාව තව එකක්. මේක පටලවාගෙන නගන්නවා ඉතින්. බුදුගුණ භාවනාව කියන්නේ කිසියම් බුදුගුණයක් ඇති කරගෙන දියුණු කරගන්නවා. අන්න ඒකවල ප්‍රඥාව ලැබෙනවා. අප විසින් ඇති කරගත යුතු ශ්‍රේෂ්ඨම එකම ඊතා ඉක්මනින් ඇති කරගත යුතු බුදුගුණය තමයි බුද්ධ කියන ගුණය. බුද්ධ කියන්නේ අවබෝධය. අනවබෝධය නිසා නේද අපි මේ සංසාරයේ යලිත් යලිත් යලිත් යලිත් යවිදින් දුක් විඳින්නේ. අවිද්‍යාව නිසා නේද? අනවබෝධය නිසා නේද? එහෙනම් දුකින් මිදීම සඳහා අපි ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ බුද්ධ කියන ගුණය. මේ බුද්ධ කියන ගුණය කොටස් දෙකකට බෙදනවා. ලෝක විදු හා ලෝකෝත්තර විදු කියලා. ලෝකෝත්තර විදු කියලා කියන්නේ රහතන් වහන්සේ ලබන දැනීමක්. ඒක අපිට ලබන්න බෑ. ඒක නිර්වාණයට ගියාන් පස්සේ දැනීම හම්බ වෙන්නේ. ලෝකෝත්තර විදු කියලා කියන්නේ ලෝක විදු කියලා කියන්නේ ලෝකයේ පිළිබඳව අවබෝධ කරගන්නවා. අපි ඉන්නේ ලෝකේ නේද? එහෙනම් අපිට පුළුවන් අපි ඉන්න තැන පිළිබඳව දැනගන්න. මොකද්ද මේ ලෝකය කියන්නේ? අන්න අපි බුදුහාමුදුරන්ට යන්නෝ මේ විලාවට. බුදුහාමුදුරනේ මොකද්ද ලෝකය කියන්නේ කියලා ඇහුවොත් බුදුහාමුදුරෝ කියයි දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ. ලෝකයේ දුක මත පිහිටා ඇත. යම් තැනක දුක නම් එතන ලෝකයයි. යම් තැනක ලෝකේ නම් එතන දුකයි. දැන් අපි හොයන්න කොහෙද මේ දුක තියෙන්නේ කියලා. ගස්කල් පර්වත වල දුකක් නැහැ. මලමිනියක් වල දුකක් නැහැ. මේ තියෙන්නේ ජීවිත පැවැත්ම. ජීවිත පැවැත්ම සිතයි කය දෙකේ එකතුව. මේකේ ආරම්භය තමයි ජාතිය. ජාතිය. ජීවිත පැවැත්මේ ආරම්භය ජාතිපච්චය, ජාතිය නිසා දිරනවා, මැරෙනවා, ශෝක වෙනවා, අඬනවා, විලාප කියනවා, දුම්නස් වෙනවා, ඈ දුකටපත් වෙනවා, උපායාසයටපත් වෙනවා නේද? අන්න බුද්ධානුමත්ත ලෝකය. ආන්ගේ ජීවිත පැවැත්ම පිළිබඳව අවබෝධ කරගන්න මොකද කරන්න ඕනේ? සති ප ဋ ාණ සීය පිටවා ගන්න ඕන ස්ථාන හතරකට සදහවත් කුල පුත්‍රයන්ගේ සදහය සංවේග ප්‍රසාදයේ සඳහා සංවේග ප්‍රසාදය සඳහා කියලා කියන්නේ යථාර්ථය දැකීම සඳහා ස්ථාන හතරක් බලන්නේ කියලා බුදුහාමුදුරුවෝ. සදහැවතුන්ගේ ශ්‍රද්ධාව දියුණු කරගන්න ස්ථාන හතරක් බලන්න කිව්වා. මොකක්ද ස්ථාන හතර? කාය වේදනා චිත්ත ධම්ම සති ප ဋ ාණ කාය අනුපස්සනා සම්මා සතිය පිහිටව ගන්නවා කයට කයano ඇත්ත දකින්නවා මොකක්ද ඇත්ත දුකයි. කය කියන්නේ කරදර ගොඩක්, ප්‍රශ්න ගොඩක් මම මේවා කියලා දීලා තියෙනවා නේද? සද්ධා භාවනාවේදී කාය සතිපට්ඨාන සිහිය පිහිටව ගන්නවා කොහොමද? කයට. මේ ලෝකයෙන් සාම්පල් හතරක් උන්වහන්සේ ගන්නේ කිව්වා. ඒ සාම්පල් හතරෙන් ඉස්සල්ලාම ගන්න කිව්වේ ඉස්සල්ලාම අරමුණු වෙන තැන. කය මඹයක් පමණ උසට මහතර කියන කය. සතිපට්ඨානය කියන්නේ මේ සතිය සම්මා සතිය කියන දැනගත්ත හොඳ දේ. දැනගත්ත හොඳ දේ සිහිපත් කරමින් ජීවත් වීම සම්මා සතියෙන් ජීවත් වෙනවා කියන්නේ අප්‍රමාදීව ජීවත් වෙනවා කියන්නේ ඒක තමයි. ඔයගොල්ලෝ ගුරුවරයෙක් ළඟට ඇවිදින් දැනගත්ත හොඳ දෙයක්. මොකද්ද? ලෝකේ දුකයි. ලෝකේ අනිත්‍යයි. ලෝකේ අසාර ධර්මයක්. මෙන්න මේක තමයි දැනගත්ත හොඳ දේ. ඒකෙන් ඉස්සල්ලාම සිහිපත් කරන්න ඕන ඵලය. ඔය ත්‍රිලක්ෂණයේ ඵල ලක්ෂණය මොකද්ද? දුක. හේතුව අනිත්‍යය. ඉස්සෙල්ලාම අපි දකින්න ඕනේ මේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරනකොට මොකක් දකින්න ඕනේ? ඵලය දකින්න ඕනේ. ආන් මේ ත්‍රිලක්ෂණයෙන් ඵල ලක්ෂණය තමයි දුක. බුදුහාමුදුරුවෝ ඉස්සෙල්ලාම ඉදිරිපත් කළේත් ඕක තමයි. දුක්ඛේ ඥානං. ඊට පස්සේ තමයි දුක්ඛ සමුදය ඥානං වලට යන්නේ. තේරුණේ? ඉතින් දැන් ඔයගොල්ලෝ සම්මා සතියෙන් ජීවත් වෙනවා කියන්නේ දුක දකිමින් ජීවත් වෙනවා කියන එක. මේ කය නිසා අපි විඳින දුක් අපි දැක්කා. හිතගත්තත් දුකයි, හිතගත්තත් දුකයි, ඇවිද්දත් දුකයි, බුදියාවත් දුකයි, කෑවත් දුකයි, නොකෑවත් දුකයි නේද? දැක්කා නේද? ආන් ඒක තමයි සතිපට්ඨාන භාවනාවේ කායානුපස්සනාවෙන් කරන්නේ. තේරුණේ? සතිපට්ඨාන කාය අනුපස්සනාව. සතිපට්ඨාන වේදනා අනුපස්සනාව. සිහිය පිහිටව ගන්නවා ඊළඟට වේදනාවට. වේදනාව කොටස් තුනකට බෙදෙනවා. සුඛ දුක්ඛ උපේක්ඛා කියලා. මේ සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනාව තුල තියෙන්නේම ඇලීමයි ගැටීමයි. සාමාන්‍ය ජනතාවට. සුඛය කියන්නේ රාගය. සැපය ළඟ තියෙන රාගයනේ. දුක ළඟ තියෙන ද්වේෂය. උපේක්ෂාව කියන්නේ මොකද්ද? රාගයේ ද්වේෂයේ නැති බව නෙමෙයි. රාග දේශ දෙකේ අඩු බව. රාග දේශ දෙකේ අඩු බව යට කරගෙන ඉන්නේ. ඒත් තියෙනවා එතනක් තියෙනවා මේ වින්දනය කියන එක. වින්දනය කියන්නේ තණ්හාව කියන එක. එහෙනම් සුඛ වේදනාව නැති වෙනකොට දුකයි, දුක් වේදනාව ඇති වෙනකොටම දුකයි නේද? එහෙනම් සුඛ වේදනාවක් දුකයි, දුක් වේදනාවක් දුකයි, උපේක්ෂා වේදනාවක් දුකයි. අන්න වරන්න වේදනා අනුපස්සනා. සති ප ဋ ාණ වේදනා අනුපස්සනා. වේදනාවට සිහිය පිටවගෙන වේදනාව අනුව දුක දකිනවා. සතිපට්ඨාන චිත්ත අනුපස්සනා. සිතට සිහිය පිටවගෙන සිත අනුව දුක දකිනවා. සිතානෝ දුක දකින්න ගියාන් පස්සේ නම් මේගොල්ලෝ පැනලා දුවයි මේ ලෝකේ. මම පෙන්නන්නම්කෝ. අනිත් දවසවත්. හ්ම් සතිපට්ඨාන ධම්ම අනුපස්සන. ඒතර මේ ස්වභාව ධර්මයේ තමයි මේ ලෝකය කියලා කියන්නේ. මේ ස්වභාව ධර්මයෙන් තමයි අපිට දුක් ඇති කරලා දෙන්නේ. තේරුණේ? ස්වභාව ධර්මය කියන්නේ පිරිසිදු ධර්මය කියන එක. මොකද්ද පිරිසිදු ධර්මය? යමක් නිත්‍ය නම් ඒක සත්‍යයි. මොකද්ද නිත්‍ය මේ ලෝකේ? අනිත්‍යයි. අනිත්‍ය කියන්නේ චලනය, වේගය, භ්‍රමණය. මෙන්න මේ චලනය තුළින් තමයි ධාතු හටගන්නේ. ධාතු හතරක සංකලනයේ රූපයයි. රූප දෙකක් එකතු වෙන තැන විඥාන ධාතු හට ගන්නවා නාම ධර්ම පහක් සහිතව. විඥාන නාම රූප කියන්නේ ලෝකයට. ඔන්න ස්වභාව ධර්මියනෝ දුක හට ගන්න ආකාරය වරණ එක තමයි ධම්මානුපස්සනාව කියන්නේ. තේරුණේ? පැහැදිලි නේද? මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රයේ හැර වෙන කිසිම සූත්‍රයක් නෑ පින්නතුන් නිවන් දකින්න. පුළුවන් නම් පෙන්වන්න. තව සමහරු කියනවනේ තවත් ඒවා කියනවා කියලා පුළුවන් නම් පෙන්වන්න එකයි තියෙන්නේ. ඈ සත්‍ය බොජ්ජංගය කියන්නේ මොකක්ද? බෝධි අංග 7 මහා බෝධිය ලබා ලබා ගැනීමට අවශ්‍ය කරන අංග 7. සත්‍ය බොජ්ජංගයේ පළවෙනි බෝධි අංගය මොකක්ද? සතිය. සම්මා සතිය. ඔය කොහෙන් ගියත් සත්‍ය බොජ්ජංගයට හොරෙන් යන්න බෑ නිර්වාණයට. තේරුණා නේද? සමහරු කියනෝනේ සතිපට්ඨාන සූත්‍රය කරන්න මේ තවත් සූත්‍ර තියෙනවා නිවන් දකින්න කියලා කියන්නේ. එක සූත්‍රයක් වන්නේ. ඒකායන වයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සත්‍යයේ විසුද්ධියට තියෙන එකම මාර්ගය මෙන්න මේකයි. බුදුහාඳුරෝ දේශනා කරපු දෙයක් වරදීද? නෑ පින්නතුනේ. මෙතන එකක් දේශනා කළත් තව තැනක තව එකක් දේශනා කරන්නේ නෑ බුදුහාමුදුරුවෝ. එක පොලක දේශනා කළා නම් ඒක හැමතැනටම වළංගුයි. මෙතන එකක් කියලා තව තව තැනක තව එකක් කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. තේරුණා නේද? නිය ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සත්තානං විසුද්ධියා කියන්නේ සත්වයන්ගේ සිත හටගන්නකොටම අපිරිසිදු වෙලා හටගන්නේ. පංච උපාදානස්කන්ධයෙන් හටගන්නේ. ඒක පිරිසිදු කරන එකම මාර්ගයයි තියෙන්නේ. ඒක තමයි චත්තාරෝ සතිපට්ඨානා කියන්නේ. සත්‍ය ප්‍රඥාගේ මුල් බෝධියංගේ සති සම්බොජ්ජංගය කියන සම්මා සතියෙන් ජීවත් වෙනවා. ඊළඟ ධම්ම විචය ඇත්ත පේන්න පටන් ගන්නවා. සත්‍යය පේනවා. ඊළඟට මෙයාට මහා වීරියක් ඇති වෙනවා. මම මෙච්චර කාලයක් මේ ලෝකේ සැපයි සැපයි කියලා හිතාගෙන හිටියා. මං අද පැහැදිලිව දැක්ක ලෝකේ දුකයි කියලා. ඇත්ත දැක්කා. මෙයා වීරියෙන් යුක්තව මේ කමඨහන් වඩ아가න යනවා අන්න විරි සම්බොජ්ජංගේ. සමතහන් වඩ아가න යනකොට මෙයාට හැම තැනම දුක පේන්න පටන් ගන්නවා. එහෙන් ආවත් කනෙන් ආවත් දිවෙන් ආවත් කයෙන් ආවත් මනෙන් ආවත් කොහෙන් ආවත් වෙන්නේ මොකද්ද අනිත්‍යයි දුකයි අනාත්මයි. තේන්න පටන් ගන්නවා. තේන්න පටන් ගන්නවා. ප්‍රඥාවෙන් දකිනවා. ආන් එයා විසර ප්‍රීතියකටපත් වෙනවා. මම හොයාගෙන ගියේදී හම්බ වුණා. මෙච්චර කාලයක් මම රැවටිලා හිටියේ. අන්න පීති සම්පෝඥාංගේ. ධම්ම පීති නිකම් පීති නෙමෙයි. තේරුණාද? ඔයගොල්ලෝ ලැබෙන ප්‍රීති තියෙන්නේ රූපයක් බල්ලා ප්‍රීති වෙනවා, සද්දයක් කාලා ප්‍රීති වෙනවා. ඕවා අතහැරලා ලබන ප්‍රීතිය තමයි ධම්ම ප්‍රීතිය කියන්නේ. සත්‍යයට කියලා ප්‍රීති වෙනවා. තේරුණාද? සති ධම්මයේ විරිය පීති පස්සද්දි ඊට පස්සේ පස්සද්දි කියන පැහැල්ලු බව මේක අනිත්‍යයි දුකයි අනාත්මයි නම් අනිත්‍ය නම් ගත හැකිද දුක නම් ගත යුතුද අනාත්මය කියන්නේ අසාර ධර්මයක් වටිනාකමක් නැහැ අන්න එතකොට ඔක්කොම කඩාගෙන වැටෙනවා ඔක්කොම. මේ ලෝකයේ කිසිම දෙයක් ගත හැකිත් නෑ ගත යුතුත් නෑ. තේරුණේ? අන්න පස්සාදි සම්බොජ්ජංගේ. ඊළඟට මෙයාට මේ ත්‍රිසරණයේ තුලම සමාධිගත වෙනවා. ත්‍රිසරණයේ ත්‍රිලක්ෂණය තුල නෑ ත්‍රිලක්ෂණයේ තුලම සමාගත වෙනවා. හැම තැනම පේන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. ආන් සමාධිය. දැන් ඉතින් හැලෙන්නත් බෑ. යන්න උපේක්ෂාව. සති ධම්මවිචය විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා පැහැදිලි නේද සත්පුරුෂයන් කියන්නේ පැහැදිලිද හොඳට මතක තියාගන්න සත්පුරුෂයන්ගේ ඇතුලේ ඉඳගෙනයි මේ හාමුදුරුවෝ කතා කරන්න කියලා කවදාවත් ඔය ඉගෙනගෙන ඇවිල්ලා කටපාඩම් කරලා කරන්න බෑ මේ වැඩ තේරෙන්නේ එක රතාචාර්යවරයෙක් බුදුහාමුදුරන්ගෙන් ඇවිදින් අහනවා බුදුහාමුදුරනේ ඔබ වහන්සේ නිකන් ඉන්න ගමන් සත්‍යබොධ්‍යංගය ගැන කවුරු හරි අහුවොත් කොහොමද උත්තර දෙන්නේ? සප්ත විසුද්ධිය ගැන අහුවොත් උත්තර දෙන්නේ කොහොමද? පංච නීවරණ ගැන අහුවොත් උත්තර දෙන්නේ කොහොමද? ඊළඟට සද්ධාව ගැන අහුවොත් උත්තර දෙන්නේ කොහොමද? ඊළඟට පංච මොකක්ද මේ සතිපට්ඨානය ගැන අහුවොත් උත්තර දෙන්නේ කොහොමද? ඉද්ධිපාද මේ සත්තාරෝ ඉද්ධිපාද සතර ඉද්ධිපාද ගැන හෙවොත් උත්තර දෙන්නේ කොහොමද කියලා හිත හිතා ඉන්නවද කියලා හෙව්වා. හිත හිතා ඉන්නවද කියලා හෙව්වා. ඒ පාර බුදුහාඳුරු අහනවා රතාචාර්යතුමනි ඔබ මේ රතේ ඔබට මේ රතේ පිළිබඳව අවබෝධයක් තියනවාද? ඔව් බුදුහාඳුරුනි මට හොඳ අවබෝධයක් තියෙනවා. මේ ඇනේ මොකද්ද? මේ වයර් එක මොකද්ද? මේ පිස්ටන් එක මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ මොකද්ද කියලා කවුරු හරි අහුවොත් මම මෙහෙම උත්තර දෙනවා, මෙහෙම උත්තර දෙනවා, මෙහෙම උත්තර දෙනවා කියලා ඔබ තමයි හිත හිතා ඉන්නවද කියලා අහුවා. නෑ බුදුහාමුදුරනේ මට හිතන්නවත් දෙයක් නෑ කිව්වා ඒ ගැන. මම ওই හැම එකක් ගැනම දන්නවා කිව්වා. ඕනෙම තැනකින් මේ රතේ ගැනම උත්තර දෙන්න පුළුවන් කිව්වා. හතාචාර්යතුමනි මාත් ඒ වගේ කෙනෙක් කියලා හිතාගන්නේ කිව්වා. හොඳ ලස්සන කතාවක් නේද? මාත් ඒවයි කෙනෙක් කියලා හිතා ගන්න කිව්වා. මට ඕවා ගැන හිතන්න දෙයක් නැහැ කිව්වා. මේ භාවනා පන්තියට ඇවිදින්න මං එන ගමන් අහන්නේ මොකද්ද ගියපාර කොලේ කියලා. ඒගොල්ලෝ කිව්වා මේ ගියපාර ධාතු මනසිකාරය නෑ කලේ. ඉතින් මං අතරින් නම් මෙතෙන් දෙන්න දැන් සූදානම් වෙන්න ඉපයි මම පිළිකුල් භාවනාව දෙන්න නේද? මොන්න සූදානම්ද පින්නතුනේ. මෙතනින් වාඩි වෙලා මං අහනවා මොකද්ද ගියහරේ කලේ? ගියහරේ ආමතුරුනේ කලේ ඉපයි පිළිකුල් භාවනාව. හරි. අද තියෙන්නේ පටිමිචිත්තාන ප්‍රශ්නාව. හරි. දැන් කරන්නේ ආන්නේ හැකියාවක් තියෙන්න ඕනේ. තේරුණා නේද? ඉතින් මේ මම මේ වචන කීපයක් දැන් සෑහෙන වෙලාවක් කතා කළා එකක්වත් වැඩක් නැති වටිනාවක් තිබුණාද? නෑ නේද? සම්ප්‍රප්පලාව මොකවත් නෑ නේද? මම අවුරුද්දක් කතා කරන්නම් සම්ප්‍රප්පලාව නෑ. මේක ඇතුලේ නෑ සම්ප්‍රප්පලාව කියන ඒවා. තේරුණේ? සම්ප කර්මත් නෑ. සම්පකර්ම කියන්නේ කාටවත් වැඩක් නැති දේවල් කර කර ඉන්නවා. ඔයගොල්ලෝ ප්‍රලාප ගැන විතරන්නේ අහලා තියෙන්නේ. සම්ප්‍රප්පලාප ගැන විතරන්නේ අහලා තියෙන නේද? සම්පක් සම්පකර්ම ගැන අහලා තියනවාද? ඒක නෑ කියන්නේ. සම්පකර්ම කියලා කියන්නේ සම්ප්‍රප්පලාප කියන එකේම ක්‍රියාත්මක භාවය. සත්‍ය පහකට වැඩක් නැති දේවල් කර කර ඔහේ ඉතින් ඉන්නවා. තේරුණේ? හොඳයි එහෙනම් අපි දැන් සමාධිය ගැන පොඩ්ඩක් ටිකක් විවේක ගන්න ඕන. දැන් ඇති මහන්සි වුණා. දැන් විවේක ගන්න ඕනේ. විවේක ගැනීම සඳහා බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා ආන අප ආන සති භාවනා. ආස්වාසයේද ප්‍රස්වාසයේද සිරිසක් සතිය පිහිටවගෙන සිහිය පිහිටවගෙන බොහෝ වේලාවක් ඒ තුරු රැඳී ඉන්නේ කියලා. ආන අප ආන සති භාවනා ආන ආන ආපාන නෙමෙයි ඈ ආන අප ආන ආන කියන්නේ ඇතුළු වෙනවා අප ආන කියන්නේ පිට වෙනවා ආනයන අප නයන දෙපාර්තමේන්තුව තියනවා නේද ඒක තමයි ඇතුළු කරනවා පිට කරනවා මේකත් ඒ වගේ ආන අප ආන සති ඒකට දිය පිටව ගන්නවා. භාවනා බොහෝ වේලාවක් පැඳී ඉන්නවා. ඒක කරන්නේ මෙහෙමයි. මම හැමදාම මේක ගැන කියලා දෙනවා. මේ ආස්වාදයේ ප්‍රස්වාදයේ කියන එක ස්වභාව ධර්මයක්. අපි කරන දෙයක් නෙමෙයි. තව ස්වභාව ධර්ම කීපයක් කියන්න බලන්න මේ ශරීරය තුල තියෙන. රුධිර සංසරණය. ආහාර ජීර්ණ පද්ධතිය. එතකොට මේ ලේ Taman කියලා සුද්ධ සංසරණ කියන එක තමයි. ආන් ඒ වගේ ළඟට හුස්ම ඉහළ පහළ යාම. මේවා ස්වභාව සිද්ධි. මේ කයේ තියෙන. අපි කරන දේවල් නෙමෙයි. ඒවට අත ගහන්න නම් යන්න එපා. තේරුණේ? අමාරුයි වැටෙන්න පුළුවන්. <laughs> ඒ වුණාට අපිට අවශ්‍ය කරනවා මේ ස්වභාව සිද්ධියෙන් එකක් විතක්කේ වශයෙන් ගන්න ඕනේ අපිට. අරමුණක් ගැනීම සඳහා අපිට එකක් ගන්න ඕනේ මේකෙන්. පහසුවෙන්ම ගන්න පුළුවන් එක තමයි හුස්ම. ඒක නිසා එක පාරක් අපි ආස්වාද කරනවා ප්‍රස්වාස කරනවා විතක්කේ සඳහා. අරමුණක් ගැනීම සඳහා. එතන ඉඳන් ਵਿਚාරය. ਵਿਚාරය කියලා කියන්නේ හුස්ම දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග ආන්න ඒ විදිහට දිග ස්වභාවයට අනුව රිද්මයක් දෙන්න ඕනේ. එහෙම නැතු දිගයි දිගයි දිගයි දිගයි එහෙම කිව්වොත් බෑ. දිගයි දිගයි දිගයි. දැන් මේක කෙටි වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ කෙටි කරන්න එපා ඈ. කෙටි කරන්න එපා. දිගටම ගියක් කරන්න දෙයක් නැහැ. ඒකේ හැටියට ඒකට ඉඳ දීලා ඉවර වෙලා කෙටි ස්වභාවයක් දැනුනොත් කෙටි කෙටි කෙටි කෙටි කෙටි කෙටි එච්චරයි ඊළඟට මේක සියුම් වෙනවා සමහරුන්ගේ දිගට සියුම් වෙනවා සමහරුන් කෙටියට සියුම් වෙනවා එතනින් දකින්න ඕනේ සියුම් මන ස්වභාවය විතරයි සියුම් වේගන යනවා සියුම් වේගන යනවා සියුම් වේගන යනවා කියලා හිතන්න එතෙන්දී අර දිගයි කෙටි කියලා හිතන්න එපා ඈ සියුම් මන ස්වභාවයටම හිත ඒකාග්‍ර කරගන්න හරි මේක මෙහෙම සියුම් වෙනා සියුම් වෙනා සියුම් වෙනා ගිහිල්ලා දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්යකටපත් වෙනවා අන්න එතන තමයි සංසිතිලා සංසිතිලා සංසිතිලා සංසිතිලා සංසිතිලා සංසිතිලා අන්නානාපාන සමාධියට ගිය වෙලාව එතන ඉඳන් හුස්මටම හිත හිර වෙනවා ගිහිල්ලා. හිර වෙලා හුස්මත් එක්කම ඉහළ පහළ යන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. මේ සමාධියම තමයි දිනු කරගන්න ඕනේ. මේ සමාධිය තුළම බොහෝ වේලාවක් ඉන්නකොට විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකග්ගතා කියන ධානාංග මතුවෙන්න පටන් ගන්නවා. තමන්ගේ චිත්තසංතානය තුල. විතක්කේ හොඳට තියෙනවා, ਵਿਚාරයේ හොඳට තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සැපේ තියෙනවා, ඒකාග්‍රතාවයේ තියෙනවා. තමන්ට හොඳටම දැනෙනවා ඒක. ආන්ගේ දැනුණයන් පස්සේ පළවෙනි ධානයේ කියලා අදිස්ථාන කරන්න. මේ ධාන කියන වචනේ තේරුම පින්නතුනේ 아무තුම එකක් නෙමෙයි. දහණය වෙනවා, කෙලෙස් දහණය වෙනවා. ඔය ධානය කියන වචනේ හැදිලා තියෙන්නේ කිලේශේ ඥායතිවි ඥානං කියලා. pāli වචනේ. කෙලෙස් ගවන්නේ ධානයයි. ඥාන කියලා කියන්නේ තමයි පාලියෙන් ඈ. සංස්කෘතයෙන් කියන්නේ ධාන. සිංහලෙන් කියන්නේ දැහැන්. එතකොට මේ ආනාපාන සති සමාධිය පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පංච නීවරණය දැවෙනවා. එහෙනම් ওই ආනාපාන සති සමාධියක් ධානයක් තමයි. තේරුණා නේද? ওই ආනාපාන සති සමාධියේ දියුණු වෙච්ච අවස්ථාව තමයි ওই පළවෙනි ධාන කියලා කියන්නේ. පළවෙනි වරට කෙලෙස් දැවෙන්න පටන් ගත්තා. ඒ මිසක් වෙන එකක් මෙතන නැහැ. ඇත්ත වශයෙන්ම මම මේ සමාධිය පිළිබඳව හොඳට හිතන කෙනෙක්, විමසන කෙනෙක්, ඒ හිතා විමසා තමයි මම මේ කියන්නේ. ඉතින් ඕවට හුඟ දෙනෙක් බය වෙනවා ධ්‍යාන කියන්නේ බ්‍රහ්ම ලෝකයේ මොන බ්‍රහ්ම ලෝකයක් ධ්‍යාන කියන්නේ කෙලෙස් දවනවා කියන එකයි. ඉතින් මේ කෙලෙස් දවමින් හිටිය පුද්ගලයෝ ඉතින් අනාමරලා ගිහිල්ලා බ්‍රහ්ම ලෝකවල ඉපදේ. ඒක වෙනම කතාවක්. අපි ওই බ්‍රහ්ම ලෝකවල යන්නේ නෙමෙයි අපි මේ කෙලෙස් දවන්න පටන් ගන්නෙ නේද? නිර්වාණයට යන්න. එතකොට පළවෙනි ධ්‍යානය කියන්නේ පළවෙනි වරට කෙලෙස් දැවිල්ල ආරම්භ කළා. පළවෙනි ධ්‍යානය කියන්නේ ඒකයි. ඒකට මේ පළවෙනි ධානය පළවෙනි ධානය කියලා ඒ ධානය පිළිබඳව නම ගුණ සිහිපත් කරගෙන ඉන්න එකයි තියෙන්නේ. පළවෙනි වරට කෙලෙස් දැවෙන්න ආරම්භ කළා පළවෙනි වරට කෙලෙස් දැවෙන්න ආරම්භ කළා එහෙම කියන්න ඕනේ නැහැ පළවෙනි ධානය කියන්න බෑ <laughs> පළවෙනි ධානය පළවෙනි ධානය සමාධිසිත හුස්මටම ඒකාග්‍ර වෙලා ඒ ධානයේ පළවෙනි පියවරේ ගුණය පළවෙනි පියවරේ නම තමයි පළවෙනි ධ්‍යානය. පළවෙනි ධ්‍යානය. ඒතර මේ පළවෙනි ධ්‍යානය තුල බොහෝ වේලාවක් ඉන්නකොට මොකද දන්නවද වෙන්නේ? තවත් සමාධිය දියුණු වෙනවා. තවත් සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න විශාල ප්‍රීතියක් ඇති වෙනවා. විශාල ප්‍රීතියක් මේ කෙලෙස් යටවීම නිසා මේ ප්‍රීතිය ඇති වෙන්නේ. පංච නීවරණ යට යන්න යට යන්න සැනසීමක් ඇති වෙන්න එපා නේද? අන්න ඒ සැනසීම ඇති වෙනකොටම අර විතක්ක ਵਿਚාර දෙක පැත්තකට විසික් වෙලා යනවා. විතක්ක ਵਿਚාර දෙක පැත්තකට ගැලවිලා විසික් වෙනවා. පාන් කෑල්ලක් උල උලා ඉන්න එකයි ඉදිරියේ හොඳ කේක් කෑල්ලක් ගෙනත් දැම්මට පස්සේ ආයෙත් පාන් කෑල්ල උරයිද? නෑ නේද? <laughs> පාන් කෑල්ලක් කකා ඉන්නවා පරිප්පුත් එක්කලා. හොඳ කේක් කෑල්ලක් ගෙනත් තියෙනවා. ඊට පස්සේ පාන් කෑල්ල පැත්තට ඉසික් වෙලා යනවා. ඒක හිතන්නෙත් නෑ නේද? ඊට පස්සේ කේක් කන්න පටන් ගන්නවා. අර පාන් කන්න සල්ලි නැත්තම් කේක් කාපල්ලා කිව්වේ මේ වගේ ඈ. පාන් කන්න සල්ලි නැත්තම් කේක් කාපල්ලා අරම. අරක විදිහ කරා යනවා වැත්තකට. ඈ ඇයි විශාල ප්‍රීතියක් නැති වෙන්නේ අන්න අවිතක්කං අවිචාරං. දැන් විතක්ක ਵਿਚාර දෙක නැහැ. ගැලවිලා ගිහින්. විවේක ජං ප්‍රීති සුඛං. විවේකයේ තුලින් නැති වෙන විශාල ප්‍රීතියක්. විවේකය කියන්නේ සමාධිය. විවේක ජං ප්‍රීති සුඛං. සමාධිය තුළින් අය මේ මේ සමාධියම තමයි මේ දිනු කරගෙන යන්නේ. දැන් ආනාපානයේ පැත්තකට විසුණා කියලා. දැන් ඒකාග්‍ර වෙලා තියෙන්නේ මොකේද? ප්‍රීතියට ආනාපානයට වඩා බලවත් ඒක. හැබැයි ඔයගොල්ලෝ හිතා ඉන්න ප්‍රීතිය නෙමෙයි ඈ. පංච නීවරණ යට කරන ලබන ප්‍රීතියක් මේක. පංච නීවරණ යට කරන ලබන ප්‍රීතියක්. ධම්ම ප්‍රීතිය කිව්වක් කමන්නේ නැහැ ප්‍රීතියට මේක අතර වෙලා බලව සමාධියක් උතන තියෙන්නේ. මේ සමාධිය ඇති වෙනකොට මේ පංච නීවරණ යට ගිහිල්ලා බොහොම බල බිඳලා තියෙන්නේ. තේරුණා නේද? ඉතින් ප්‍රීතියෙන් ඉන්නවා. හ්ම්. ප්‍රීතිය දිගද කියලා ඇහුවෝ. අනේ මේ පිස්සු කතා කරන්න එපා කියයි. ප්‍රීතිය කොටද? අනේ විකාර කතා කරන්න එපා. එතෙන්ද විචක්ක ਵਿਚාර තියනවද? ප්‍රීතිය තුර නෑ නේද? අන්න ඒක තමයි අවිතක්කං අවිචාරං විවේකජං ප්‍රීතිසුඛං කියන්නේ ඕනෝකයි. දැන් මේ ප්‍රීතිය ලැබව පුද්ගලයා ආධ්‍යාත්මික දියුණුව විශාල ප්‍රමාණයක් ලබාගෙන තියෙන්නේ. ආධ්‍යාත්මික දියුණුව. එතන තමයි දෙවෙනි වලට කෙලෙස් දවන්නේ. දෙවෙනි දහනය, දෙවෙනි දහන, දෙවෙනි ධානය, දෙවෙනි වලට කෙලෙස් දවනවා. තේරුණේ? ඊට පස්සේ මෙයා මේ විශාල ප්‍රීතියෙන් ඉන්නකොට තවත් මෙයාගේ ආධ්‍යාත්මික දියුණුව වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනවා වැඩි වෙනකොට මොකද වෙන්නේ සැපේටපත් වෙනවා ප්‍රීතියට වඩා හොඳයි සැපේ කියන එක ප්‍රීතියට වඩා සැපේ හොඳා සැපේටපත් වෙනවා ආ මෙතෙන්දී සුඛය සැපේට මේකාග්‍ර වෙලා එතන සමාධිය වෙනසක් උනේ නෑ නේද දැන් වෙලා තියෙන සමාධියේ දියුණුවීමක් නේද වෙලා තියෙන්නේ අන්න තුන්වෙනි දහන් දහනේ තුන්වෙනි වරටත් කෙලෙස් දවන්න පටන් ගන්නවා. තුන්වෙනි වරටත් කෙලෙස් දවන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ මේ සිත සැහැල්ලු වෙන්න එපා නේද? සිත සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න මෙහෙම ඉහළට නැගීගෙන යනවා. ඒක ඉතින් කාටවත් නවත්තන්න බෑ. අපි මොකද කරන්නේ? පාලනයෙන් තොරව නැගලා යන්න දෙන්නේ නැතුව නවත්තනවා තැන් තැන් වල. පළවෙනි ධානය පළවෙනි ධානය ඒ පළවෙනි ධානා තලය මෙතන තියෙන්නේ. ආනාපානයටම ඒකාග්‍ර වෙලා තියෙන්නේ මේ පරිමුඛය තුල තියෙන්නේ. ඒක දියුණු වෙලා විතක්ක ਵਿਚාර දෙක පැත්තකට විසික් වෙලා නගින්න පටන් ගන්නවා. නගිනකොටම දෙවෙනි ධානය කියලා අදිස්ථාන කරන්න ඕනේ. ඒතර එතනින් එහාට නගින්න බෑ. දෙවෙනි ධානය මෙන්න මේ ඇස්මත්තම හරිය තියෙන්න ඕනේ. බලන්නකෝ ඒගොල්ලෝ එහෙම තියෙයිද කියලා. ඒ මොකද මෙතනින් නගින්න පටන් ගත්තේ නැවැත්තුවා නම් මෙතනින් එහාට යන්න බෑ නේද? ඇස්මත්තම හරියට එනවා ඔක. ඊළඟට දෙවෙනි ධානයේ බොහෝ වේලාවක් ඉන්නකොට තවත් මේක දියුණු වෙනව නැහිත තවත් නගින්න ගන්නවා. තුන්වෙනි ධානය කියලා තුන නවත්තන්න ඕනේ අපි. තුන්වෙනි ධානය කියන්නේ ඇස්මත්මෙන් පොඩ්ඩක් නගින්න හදනකොට තුන්වෙනි ධානය කියලා අපි නැවැත්තුවනේ. මේ මේ ප්‍රදේශේ තියෙන්න ඕනේ ඒක. ඔන්නම් බලන්න තියෙනවා කියලා. භාවනා කරනකොට. ඊට පස්සේ මෙතෙන්දි සැපේට ඒකාග්‍ර වෙලා තුන්වෙනි වලට කෙලෙස් ධානය වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ කෙලෙස් දැවෙන්න දැවෙන්න දැවෙන්න දැවෙන්න හොඳ තැනකට යනවා. මොකන්ද? උපේක්ෂක වෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද යට ගිහිල්ලා යට ගිහිල්ලා යට ගිහිල්ලා උපේක්ෂක වෙලා තියෙන දැන්. ආන්ගේ උපේක්ෂක වෙනවා සමගම සිත මුදුනේ ඉහළට නැගලා යනවා සිත නැගලා ගිහිල්ලා නවතිනවා. අපි එතනින් එහාට යන්න දෙන්නේ නැහැ. එතනින් එහාට යන්න දෙන්නේ නැහැ අපි. පාලනය කරගෙන යමින් තියෙන්නේ. හතරවෙනි ධානය හතරවෙනි ධානය හතරවෙනි වරටක් කෙලෙස් දවදාහණය කරනවා. හතරවෙනි වරටක් කෙලෙස් දාහණය කරනවා. සමාධිසිත එතනින් හිස මුදුනේ ඉහළට නගිනවා. නැගලා හොයේකින් පාවෙවි තියෙනවා. යන්නත් හිතයි. නමුත් යන්න බෑනේ. පොඩි කාටේ නම් හදාගත්ත එක දාලා යන්නත් බෑ. යන්න අවසර දෙන්නේ නැහැ අපි. යන්න අවසර දෙන්නේ නැහැ. මොකද එතනින් උඩට අපිට නග ගන්න අවශ්‍ය නැහැ. නගිනවා නම් නගින්න තියෙන ආකාසානංචායතන විඥානංචායතන ආකංචඤ්ඤායතන ඒවා ඉතින් ඒ තරම් තේරුමක් නැති වැඩ. තේරුමක් මම ඔන්න යන්න උගන්නන්න අයට. ඒවා ධාන නෙමෙයි. ඒවා කෙලෙස් දැවිල්ල ඉවරයි. කෙලෙස් දහණය කිරීම නැවතුණා ඉතින් ඉඳා. උපේක්ෂා කරුණානේ. ඒවා තියෙන්නේ මොකද්ද? ආයතන. ආකාසානං ඡායතනයි. ආයතනය කියන්නේ. ඒවට දැන් යෝගාවචරය ඔය තැන් වල ගිහිල්ලා පරීක්ෂණ හතරක් පවත්වනවා. ආකාශය පිළිබඳව බලනවා එයා. මොකද්ද මේ ආකාශය කියන්නේ කියලා. එයාට පැහැදිලිව පේනවා ආකාශය. සාන්තයි සුන්දරයි ප්‍රණීතයි දැකම් කලේ චිත්තානන්දනීයයි මනනන්දනීයයි ආකාශ ධාතුව. තේරුණාද? ඉතින් මේ පරීක්ෂණය යොමුනෑන් පස්සේ යාට හිතෙනවා තවත් පරීක්ෂණයක් පටන් ගන්න ඕන විඥානීය හැටි කොහොමද කියලා. අදිස්ථාන කරනවා විඥානං ඡායතරේ නෑ ගලා යනවා අදිස්ථාන කරනකොටම පටගාලා. විඥානයක් ගැන පරීක්ෂා කරනවා. විඥානය සාන්තයි සුන්දරයි දෙතුන් කලයි මේ ප්‍රභාස්වරයි විඥානං අනිදස්සන අනන්තං සම්පතෝ පපං හැමතැනම පැතිරලා තියෙනවා විඥානය. අනන්තෝ සම්පතෝ පපං කියලා කියන්නේ හැම අතකීම පිරිසිදුයි විඥාන ධාතුව කියන එක. මේ පරීක්ෂණ ප්‍රාත්මයෙන් ඉන්නවා ආයතන කියන්නේ ඒකයි. ඊළාට මේගොල්ල ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා යෝගාවචරයෝ කිසිවක් නැත කිසිවෙක් නැත කියන තත්ත්වයටපත් වෙනවා. නෑ කිංචි ආයතන. අකිංචඤ්ඤායතනය කියන්නේ ඒකයි. කිසිම ආයතනයක් නැත කියන තත්ත්වයටපත් වෙනවා. මේ ආත්ම දිට්ඨිය තියන අය මේ මෙහාට යන්නේ. ඒකට ටික බය වෙනවා එතෙන්දී. මොකවත් නැත්නම් අපිට මොනවද ඉතුරු වෙන්නේ කියලා මේ ලෝකේ. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ ලෝකේ මොනවා හරි තියනවා කියලානේ වටිනා දෙයක්. ඉතින්දි බය වෙනවා. මොකවත් නැද්ද කියලා. ආන් ඊට පස්සේ නේව සංඥා නා සංඥා සංඥාවක් ඇත්තේ නැත නැත්තේ නැත කියන තැනට ගිහිල්ලා යන්තම් පොට බේරගෙන බලිනවා දැන් මේගොල්ලෝ හිතනවා සංඥාවක් ඇත්තේ නැහැ නැත්තේ නැහැ දැන් හරිනේ පොට බේරගත්තා නේද දැන් ආත්ම දිට්ඨිය ආරක්ෂා කරගන්න පුළුවන් නේ කොහොම එකක් තියෙන්නේ නේව සංඥා නා සංඥා කියන්නේ ඕකයි මේ සංඥා සියල්ලක්ම සියුම් කරන සියුම් කරන සියුම් කරන සියුම් කරන දානවා හැබැයි එතනින් එහාට යන්න බෑ එකක් තියෙනවා. මොකද ආත්ම දිට්ඨිය තියෙනවනේ. දැන් මේ මේ අනාගාමී උත්තමය එතනින් එහාට පැන ගන්නවා. අනා මේ නිරෝධ සමාපත්තිය යන්නේ ඔතනින් තමයි. අනාගාමී උත්තමය රහතන් වහන්සේලක් ඔතනින් පයින්නවා එහා පැත්තට. මේ සංඥා නාසඤ්ඤායතනෙන් අර තියෙන කෙලෙස් තියෙනවා නම් ඒවත් යට කරගෙන නිරෝධයට යනවා. තීරණේ ඉතින් මේ නේව සංඥා නාසඤ්ඤායතනයේදී ගිය කෙනෙක් කතා කරන්න කියලා හිතා ගන්න ඕනේ. ඕවා විතරක් අමාරු දේවල් නෙමෙයි. හතරෙන් ධානය දිනු කරගන්න මම කියලා දෙන්නම්. කෙලෙස් ටික දවා ගන්නකො. ඒතකොට දැහන් කියන්නේ ඕවා ධාන. අපි මේ මිනිස් ලෝකේ ඉඳගෙනම කරන වැරදි කම් මේ තියෙන්නේ. ඉතින් ඒවා දිනු කරගෙන මරණාසන්න අවස්ථාවේදී කිසියම් දැහනකට සමවැදෙනොත් එයා ඒකට සුදුසු බ්‍රහ්ම ලෝකයක උපදිනවා. ආර්ය පුද්ගලයෙක් එහෙම යන්නේ නැහැ. ආර්ය පුද්ගලයෙන්න කොච්චර පුළුවන් කාර්කම තිබුණත් ආර්ය පුද්ගලයෙක් කියන්නේ Tamanට යන්න පුළුවන් ඵල සමාපත්තියට යන්නේ. ඒක නිසා කිසිම ආර්ය පුද්ගලයෙක් මේ සකදාගාමි සෝතාපන්න පුද්ගලයෝ බ්‍රහ්ම ලෝකයට යන්නේ නැහැ. අනාගාමි පුද්ගලයා කෙලින්ම බ්‍රහ්ම ලෝකයයි. අනාගාමි කියන්නේ ආයේ මේ ලෝකෙට එන්නේ නැහැ කියන එක නේද? එයා කාම රාග ව්‍යාපාද සම්පූර්ණයෙන් නැති කරලා තියෙන්නේ. සමුච්ඡේද ප්‍රහාණය කරලා තියෙන්නේ. තේරුණා නම් දැන් කියන එකත් දැන් තේරෙනවා නේද ලක්ෂණට මේක? සමාධිය පිළිබඳව ධ්‍යාන පිළිබඳව මේ සමාධියම දිනු කරගෙන යන යෑමක් මේ තියෙන්නේ. අනේ හාමුදුරනේ තේරුණා ඒතර මතකයේ තියෙන්නේ. ඒකට කමන්නේ මතක නොහිතියක් කමන්නේ. ඈ මේ වෙලාව තේරුණා නම් ඇති ඈ. ඉතින් එහෙමනම් දැන් අපි ඔයගොල්ලන්ට මම බාර දෙනවා. ඔයගොල්ලෝ විවේකීව ඉන්න මාත් විවේකීව ඉන්නවා. එහෙනම් මුදුන් කායන් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කය ඍජුව තබා ගන්න, සැහැල්ලුව තබා ගන්න. ඍජුව තබා ගන්නවා කියන්නේ මෝල් ගස් ගිල්ලා වගේ ඉන්න එපා. ඍජු කරගෙන සැහැල්ලු කරගන්න. කකුල්නේ මොකද බිම ස්පර්ශ වෙන්න ඕනේ. දැන් බුද්ධාන මතයට අනුව එක වතාවක් පමණක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න එතෙන් සිට දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ගායි දිග්ගායි Usman එතන තුන් මසීවා සම්බදෙන් සම්මා බලාගෙන ඉන්න කට්ටියත් හැරෙන්න තීරෙන්න ළඟයි. මම කියලා තියෙනවා සමාධියට බාධා කරන දෙයක් ඇති වුණොත් වහාම ඇක්ලි කරින්නේ කියලා. මෙයා මේ මට ඕනේ තියලා කරන්න බෑ. මේවා ධර්මයෙන් කරන වැඩ. මට වුණත් නිදිමත හැරෙන්න පුළුවන්. තේරුණා නේද? කවදාවත් හරි නිදිමතක් ඇති වෙන හැටියේ වහාම ඇස් දෙක අරින්ද මම මේ කරුණාවෙන් කියන්නේ නින්දට ඉඩ දුන්නොත් කවදාවත් සමාධියට යන්න බෑ ඔය කට්ටියට නින්දට ඉඩ දුන්න හැටි මේක පුරුදු වෙනවා ඇබ්බැහි වෙනවා ඇස් දෙක පියාගත්තට නින්ද යන්න පටන් ගන්නවා ඒක නිසා මම මේ කියන්නේ ඔයගොල්ලන්ගේ හොඳට නම් මට කමන්නේ නිදාගෙන හිටියට නින්ද යන්න ආපු හැටි මොකද දන්නවද කරන්නේ ඇස් දෙක අරගන්නවා දෙක අරගෙන මේ සමාධිය එක නවත්තන්න. තේරුණේ? මම ඔයගොල්ලන්ගේ හොඳට මේ කියන්නේ අත් දෙක අරගෙන අත් දෙක පොඩි කරගෙන නැවසරයක් බලන්න උත්සාහ කරන්න පුළුවන් ද කියලා. ආයෙත් නිින්ද යන නිින්ද යගෙන આવොත් ඇස් දෙක අරින්න ඕනේ. තේරුණා නේද? එහෙම ගියොත් ඕගොල්ලන්ට වෙන්නේ මොකද්ද? නිින්දට ඉඩ දුන්න හැටි ඇස් දෙක පියාගත්ත හැටි නිින්ද යනවා. ඒ පුරුද්දකට යනවනේ. ඊළඟට හෑන්ඩ් බෑග් තියාගන්න එපා ඔඩොක්කුවේ. ඒක බන්ධනයක් ඒක. කාමච්ඡන්දයක්. හෑන්ඩ් බෑග් බිමින් තියන්න ඕනේ සමාධිගත වෙන්න ලාවට. දැන් කමක් නැහැ ඔඩොක්කුව තියාගත්තට. ඊළඟට මේ හෑන්ඩ් ෆෝන් තියෙන ඒවා මේ ස්ථානයට ඇතුළු වෙනකොටම ඕෆ් කරගන්න ඕනේ. ඕක කියන්නත් දෙයක් නෙමෙයි. දැන් දොස්තර කෙනෙක් ළඟට යනකොටත් හෑන්ඩ් ෆෝන් එක ඔෆ් කරන් යන්න කියලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට හැමදාම වහියන්න ඕනේ. අර ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට මම සම්පූර්ණයෙන් ගෙදර සම්බන්ධකම් අතහැරියා කියලා හිතේ තියාගෙන ඔෆ් කරලා දාන්න. බාහිර සම්බන්ධකම් සම්පූර්ණයෙන් මම පැය තුනක් ඇතුළත අතහැරලා තියෙන්නේ. එහෙමවත් සම්බන්ධකම් අතාරින්න බැයි නම් ඔයගොල්ලන්ට නිවන් දකින්න නම් බෑ. මට කියන්න තියෙන එච්චරයි. මෙතන විකාර කරන්න නම් එන්නත් එපා. දැන් අර උපාසකම්ම කෙනෙකුගේ හෑන්ඩ් ෆෝන් එක වැඩ කරනවා. එතකොට එතන ඉන්න අනික් කට්ටියටත් බාධාවක්. ඒ උපාසකම්ම හෑන්ඩ් ෆෝන් එකක් තරම් ආන්ගලයට දීුවා. ඈ ඒක යාට විතරක් නෙමෙයි වටේ ඉන්න කට්ටියටත් බාධාවක්. මේ මේ ධර්මාසන ධර්මාසනාර උඩ වුණාන් පස්සේ ඔය ලොකු පුංචිකම් මට නෑ. මේ ධර්මයේ කතා කරන්නේ. නෑ දේවාරූඪ වෙලා නෙමෙයි මං ඉන්නේ ධර්මාරූඪ වෙලා. තේරුණා නේද ඕනෙම ලොකු මිනිහෙක් මන් නිකන් කූඹියෙක් වගේ පේන්නේ. ඔව් ඔව් ඔව්. මෙතෙන්ද ජනාධිපති ආවත් මට පේන්නේ කූඹියෙක් වගේ. ඔව් එහෙම එකක් ධර්මාරූඪ උනයන් පස්සේ මට නෑ. දේවාරූඪයෙන් සාත්‍ර කියන්න පුළුවන් නම් ධර්මාරූඪයෙන් ධර්ම දේශනා කරන්න බෑද? පුළුවන් නේද? ඒක නිසා සියලුම දෙනාට මම කියන්නේ ගේට්ටුවෙන් ඇතුළු වෙනකොට බාහිර සම්බන්ධකම් නැති කර දැම්මා කියලා හිතේ තියාගෙන හෑන්ඩ් ෆෝන් එක ඔෆ් කරගන්න. පැය තුනකටවත් දැයිනා මේක කරන්න ඉතින් වැඩක් නෑ නේද? එහෙනම් මටත් බැරි හෑන්ඩ් ෆෝන් එක කරන්න ඇවිල්ලා මේක පිටින් තියාගෙන හලෝ හලෝ හලෝ පොඩ්ඩක් ඉන්නකෝ. මට මේ පණිවිඩ එන්නේ නැත්තේ නෑ මට දහසකුත් පණිවිඩ නෑ මම ඔක්කොම එන්නේ මේ ධර්ම ධර්ම සාකච්ඡා එන්නේ. ආඳුරනේ හවල් ධර්ම කරන කොහමද හවල් එක් කොහමද කියලා මයෙන් අහන්නේ. අනම්මන විකාර මයෙන් අහන්නේ. ඒකවත් මං අතහැරලා එන්නේ. ඈ ඒකවත් අතහැරලා දාලා තමයි එන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න ඕන Tamanටත් අනුන්ටත් අහිතකර නොවන විදිහට මෙතන විතරක් නෙමෙයි හැම මොහොතකම ජීවත් වෙන්න ඕනේ. ඔය ගොඩක් කට්ටිය ඊසාවේ මහරගමේ දරුවේ තුරුල් කරගෙන භාවනා කරනවා. අද ගිහිල්ලා අයින හොඳටම. දරුවා තුරුල් කරගෙන දරුවාට උම්මා හැම දිදී හතර වෙනි ධ්‍යානට ගිහිල්ලා දරුවාට උම්මා එකක් දෙනවා. ඈ හිතාගෙන හිටියා විහිළුවක් කියලා. අද බයිනවා නේ නේද? ඒව කරන්න මාත් එක්කල බෑ. පොරු කරන්න ඕනේ නෑනේ. පොරු කරන්නේ නැතුව ඇත්ත කරනවා නේ. ඇත්ත කරන්න බෑනේ. අනේකයි තියෙන්නේ අන්තාව. <laughs> තේරුණේ? ඉතින් ඒව හොඟ ඔයගොල්ලම හිතලා බලන්නකෝ මම මේ කියන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් ඔය කට්ටියම හිතන්නකෝ. ඉතින් ආන් ඒවත් මතක තියාගෙන Tamanටත් අනුන්ටත් හිතවත් ජීවිතයක් ගත කරන්න හිතවත් වෙන්න එපා කාටවත්. දැන් තේපැන් සංග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුභව කිරීම සඳහා ඔය ස්ථානවලම වාඩි වෙලා ඉන්න.